හොඳයි ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න අහලා තියෙනවා. පස්සේ නිසා වේදනාව උපදින විට එම වේදනාව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් වෙන්න බලන හේතුවක් තිබේද බලපාන හේතුවක් තිබේද බලපාන හේතුවක් තියෙනවා ආරම්මණයෙහි රළු බව හෝ සෞම්‍ය බව දැන් සුඛ දුක්ඛ ඇති වෙන්නේ කායිකවනේ චක්කුසෝත ඝාන ජීවහා වලින් සුඛ දුක්ඛ ඇති ඇති වෙන්නේ නැහනේ. ඒවෙන් ඇති වෙන්නේ උපේක්ඛා සහගත සිත් විතරනේ. කාය විඥානයේදී විතරයි සුඛ දුක්ඛ කියලා බෙදෙන්නේ. එතකොට මේ සුඛ දුක්ඛ කියලා බෙදෙන්නේ පොට්ටබ්බ ඒ කියන්නේ පඨවි තේජෝ වායෝ කියන හත් තුනනේ පොට්ටබ්බ හැටියට කයට ගෝචර වෙන්නේ. එතකොට මේ පඨවිය සෞම්‍ය නම් මොලොක් ගතියක් දැනනවා. එතකොට වායෝ ධාතුව සෞම්‍ය නම් එතන බොහොම පහසු ගතියක් දැනෙන්න පුළුවන්. ඊළඟට තේජෝ ධාතුව සෞම්‍ය නම් එතනත් පහසු ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේ ආරම්මනේ රළු බව දුක්ඛ සහගත විදිහට දැනෙනවා. ආරම්මනේ සෞම්‍ය බව තමයි සුඛ සහගත විදිහට දැනෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නෙම කොටසක් නැවත අහලා තියෙනවා. එම වේදනාව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් ලෙස අඳුනා ගන්නට අපිට පෙරගත්තු සම් ඒ පෙරගත්තුව උදව් වෙන්නේ සුඛ දුක්ඛ වලට නෙමෙයි සෝමනස්ස දෝමනස්ස වලට. ඊට පස්සේ අර කයින් ගත්තු දේ පිළිබඳව අපට මානසිකව සොම්නස් දොම්නස් උපදින්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට පෙර දිනක මම සිහිපත් කළා මවට දරුවා ප්‍රසූත කරද්දී ඇතිවෙන්නේ කටුක දුක්ඛ වේදනාව. හැබැයි දුක්ඛ වේදනාවක් වුණාට ඇයට සෝමනස්ස සහගත මානසික තත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොට කායිකව අත්විඳින්නේ කටුක බව. එතකොට එතන දුක්ඛ සහගත කාය විඥානය තමයි ඇති වෙන්නේ. හැබැයි ඒ අතරතුරේ සෝමනස්ස සහගත මනෝ විඥානයන් ඇති වෙන්නට පුළුවන්. මොකක් නිසාද? දැන් මේ Tamanට දරු සම්පතක් ලැබෙනවා කියන අදහසත් එක්ක. එතකොට ඒ Tamanගේ සංකල්පත් එක්කලා එතන ඒ ඒ தત્ත්වය ගොඩ නැගෙන්නේ. මනෝ මනෝමය වශයෙන් තමන්ගේ මනසට ප්‍රියමනාප වූ ආරම්භණයන් ප්‍රියමනාප ආකාරයෙන් ඒ ආරම්භණය හඳුනා ගන්න. එතකොට එතනදී මනසට සෝමනස්ස වේදනාව තමයි දැනෙන්නේ. නමුත් කායික වශයෙන් දුක් වේදනාව අත්දකින්න අත්දකින්න එතන. එතකොට එතනදී ප්‍රීතියක් ඇති වෙන්නට පුළුවන්. එනිසා ඒ ඒ දෙක කාරණා දෙකක්. කායික වශයෙන් අත්විඳින එක වෙනයි, මානසික වශයෙන් අත්විඳින తත්ත්වය වෙනයි.